මේ සංයෝජන ධර්මයන් කොවම්බීමේදී <clears throat> තමයි නැති කරන්නේ. එතකොට කාමාසව භවසව දිඨාසව අවිජ්ජාසව කියලා ප්‍රාසව ධර්මයන් විස්තර කරනවා. එහිදී දිඨාස්රය කියන එක සෝවාන් වීමේදී නැතිවන්නේ. එතකොට සංයෝජන වශයෙන් කතා කරනවා නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝ ආසව වශයෙන් කතා කරනවා නම් දිඨාසෝය සෝවාන් වීමේදී නැති වෙනවා. ඒ වගේම සකදාගාම වීමේදී අදාංගාමි වීමේදී කියන මාර්ගඵල ලැබීම තුළදී කාමරාග පටික කියන සංවෝධ ධර්ම දෙක නැති යන්නේ තෝවාන් වෙන සක්කාය දිට්ඨිය නැතුණාට පසුව භාවනා කරන කෙනෙක් විසින් ඒ කාමරාග පටිනිග දෙක තුනී කරනවා සකදාගාමී වුණාම අනාගාමී වුණාම ඒ සම්පූර්ණයෙන් සෑ වෙනවා ආශ්‍රවණව බලනවා නම් කාමාශ්‍රව භවශ්‍රව දිඨාශ්‍රව අවිජ්ජාශ්‍රව කියන එකෙන් කාමාශ්‍රව කියන தත්ත්වය සකදාගාමී වෙනකොට තුනී වෙලා අනාගාමී වෙනකොට සම්පූර්ණයෙන් නැතිවන්නේ. අනිත් හේලුවම සංවද ධර්මයන් රහත් මාර්ගඵල වලින් තමයි නැති වෙන්නේ. එතකොට අත්‍යබික්කේ සමාධි භාවනාව ආස්වානංකය සංවර්ධන්ති කියන එකෙන් දැක්වෙන ඒ සමාධි භාවනා ක්‍රමය සෝවාන් වීමටත් ඒ වගේම සකදාගාමී වීමටත් අනාගාමී වීමටත් අරහත් වීමටත් ඒ සියලුම මාර්ගඵල ලැබීමට හේතු වන උපකාර වන සමාධි භාවනා ක්‍රමය. කතමාදිවික්කේ සමාධි භාන ආසනං කය සංවත්තන්ති මොකද්ද මේ ආශ්‍රයන් ශේක්‍රීම සඳහා නැත්නම් මේ සංගෝධම් ශේක්‍රීම සඳහා හේතු වෙන උපකාර වෙන භාවනාව කියලා බුදුරජාණන් වහන්සේ විමසලා ඒට පිළිතුරක් වශයෙන් බදාරනවා හිද බික්කේ බික්කෝ පංචසපාදාන කන්දේසු උද්‍යබ්බ්‍යානුපස්සී විහෙරති ඉති රූපං ඉති රූපස්ස සම්දේවිත රූපස්ස අත්ංගම ඉති වේදනා ඉති වේදනා සම්දේවිත වේදනා අත්ංගම ඉති සංඥා ඉති සංඥා සම්දේවිත සංඥා අත්ංගම ඉති සංඛාරා ඉති සංඛාරාණ සම්දේවිත සංඛාරාණ අත්ංගම ඉති විඥානං ඉති විඥානස්ස සම්දේවිත විඥානස්ස අත්ංගම ඉති කිය මේ සියලුම ආශ්‍රව ධර්මයන් සැකරීමට සංඝෝධ ධර්මයන් සැකරීමට තිබෙන මේ භාවනාව තමයි මේ පංච උපාදානස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම බලබලා වාසය කරන එක. ඒක බලන්නේ මේක තමයි රූපය, ඉති රූපං කියලා දකිනවා. ඉති රූපස්ස සමුදය මේක තමයි රූපය ඇතිවීමේ හේතුව කියලා දකිනවා. ඉති රූපස්ස අත්ංගෝ මේ තමයි රූපේ නැතිවීම, රූප නිරෝධය කියලා දකිනවා. මෙන්න මේ ආකාරයෙන්ම ඊට වේදනාවට වේදනාව සමුදයට වේදනාව නැත්නම් මේක තමයි වේදනාව කියලා අවබෝධ කරන වේදනාව සමුදයත් ලෙසින්ම දකිනවා වේදනාව නිරෝධය හේවත් වේදනාව නැති වියම් දකිනවා ඒ වගේම මේ ඇයට හිතා ගන්නට පුළුවන් වෙන්නට උන සංඥාව සංඛාර විඥාන කියන ඒවාත් අප දත යුතුයි ඒ සංඥා සංඛාර විඥාන කියන සෙසෙස් ස්කන්ධවල සමුදයත් අපි දත යුතු වෙනවා. එලෙසින්ම ඒ සංඥා සංඛාර විඥාන කියන ඒ ස්කන්ධයන්ගේ අත්ංගමේවත් නිරෝධයත් අපි දකින්නට ඕන. මේක භාවනාව තුළින් අත්දැකීමෙන් තමයි කෙනෙකුට සෝවාන් ආදී මාර්ගඵල ලබන්නට පුළුවන් වන්නේ. කොයි ආකාරයෙන් කවර භාවනාවක නිරත වුණත් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ මේ කියන නිරෝධය දැක කිසි කෙනෙකුට සෝවාන් වෙන්නටත් බෑ වෙනත් මාර්ගඵලයක් ලබන්නටත් බෑ. ඒක නිසා මේ භාවනා ක්‍රමය පංච පංච උපාදානස්කන්ධයේ ඇතිවෙන්න තියෙන බල බලා වාසය කරන්නට උපයෝගී කරගත යුතු භාවනා ක්‍රමයක්. කවර භාවනාවක නිරතුණත් ඒකයි අපි විශ්ින් කළ යුතු වන්නේ. උදාහරණයක් වශයෙන් අපි හිතමු ආනාපාන සති භාවනාවක් කෙනෙක් ප්‍රගුණ කරන එක ධර්මද්දරට හෝ සමාධි ආනාපාන සති භාවනාව දිනු කිරීමෙන් ලැබුවාට පසුව ඒ ආනාපාන සමාධිය තුළින්ම පමණක් කෙනෙකුට නිවන් යන්නට නොහැකි වෙන නිසා එක්කෝ ඒ ආනාපාන සති සමාධි භාවනාව විදර්ශනාවට නගන්නට ඕන. නැත්නම් ඒ විදර්ශනාව නැග විදර්ශනාව වැඩෙන ආකාරයෙන් ආනාපාන සති භාවනාව ඒ 16 ආකාරයකින් වැඩි යුතු බව දක්වා තිබෙනවා. ඒ ආකාරයෙන් වඩන්නට ඕන. ඒ දේ පංචස්කන්ධ ධර්මයන් තමයි ඒ විදර්ශනාවට වඩන විට අරමුණක් වශයෙන් ගන්නේ. නැත්තම් පිම්බෙන් හැකලින් භාවනාවක් කරන කෙනෙකුත් ඒ රූප මේ උදර උදර කොටසේ තියෙන පිම්බෙන් හැකලින් ආදී අරමුණු කරමින් රූපස්කන්ධය අරමුණු කරමින් ඒ වගේම වේදනා සංඥා ආදී සසු පංචස්කන්ධ ධර්ම අරමුණු කරගෙන තමයි භාවනා කරන්නේ. ඒ වගේම තමයි චතු ධාතු අවස්ථාන ඒ කියන්නේ ධාතු මනස්කාර භාවනාව වැනි එකක් කරන විට මේ රූපස්කන්ධය සහ ඒහා යෙදෙන නාමස්කන්ධය අ르ගෙන පංචස්කන්ධ ධර්මයන්ගේ ඇති නැතිවීම බල බල තමයි වාසය කරන්නේ. මේ විදිහට කොයි භාවනාවක් අපි කළත් ඒ සෑම භාවනාවක් භාවනාවකදීම අරමුණු විය යුත්තේ නිවන් යාමට බලාපොරොත්තු වෙනවා නම් පංචස්කන්ධය හා එහි ඇතිවීම නැතිවීම. මේදී මේ ඇතිවීම නැතිවීම ගැන කතා කරන විට පළමුවෙන්ම තමා විසින් සුතමේ වශයෙන් අහලා කියවලා පොත්පත් වලින් දැනගෙන දන්නා සමග සාකච්ඡා කරලා දැනුමක් ඇති කරගන්නට ඕන. ඒක පළවෙනි අධීරය. ඒ දැනුම ඇති කර ගැනීමේදී මේක තමයි රූපස්කන්ධය, මේ වේදනා, මේ සංඥා, මේ සංඛාර, මේ විඥාන කියලා මේ කියන ලද පංචස්කන්ධ ධර්මයන් පැහැදිලිව තමාට පේන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළාටවත් පොතපතක තිබුණාටවත් නෙවෙයි, තමාගේම දැනුමට, තමාගේම නුවණට, තමාගේම ප්‍රඥාවට වැටහෙන්නට ඕන අවබෝධ වෙන්නට ඕන මේක තමයි රූපය මේක තමයි වේදනාව ආදී මේ පංචස්කන්ධ ධර්මයන්. ඒ වගේ සමුදයත් ඒ ආකාරයෙන්ම කියවලා අහලා බලලා තේරුම් අරගෙන සාකච්ඡා කරලා තමාටම වැටෙන ආකාරයෙන් අවබෝධයක් ඇති කර ගන්නට ඕනේ. මේ මේ කියන ස්කන්ධ ධර්මයන්ගේ සමුදය මේකේ කිය. රූපස්කන්ධයේ සමුදය ඇතිවීමේ හේතුව මේකේ වේදනාව ඇතිවීමේ හේතුව ආදී වශයෙන් ඒක අපි අවබෝධ කර ගන්නට ඕනේ. ඒ ඒ සමුදය නිසා ඒ කියන්නේ හේතුව නිසා මේ පංචස්කන්ධ ධර්ම ඇති වෙනවනම් මේ හේතුන් නැති වෙනකොට ඒවා නිරුද්ධ වී යන ආකාරය තේරුම් ගන්නට ඕන. මේක තේරුම් ගැනීමේදී එක්කෝ පොත්පත් කියලා නැත්නම් දන්න කෙනකින් අහලා නැත්නම් ධර්ම ශ්‍රවණයක් කරලා අහලා මේ සාකච්ඡා කරලා ලබාගත් දැනුම තමා විසින්ම නුවණින් කල්පනා කරලා තමාගේම අවබෝධයෙන් ඇති කරගත යුතු දැනුමක් බවට පත් කරගන්නට ඕනේ. ඒකට කියන්නේ චින්තාමය වශයෙන් ඇති කරගන්න ලබන ප්‍රඥාව. තුලිත ප්‍රඥා, තීර්ථ ප්‍රඥා, චින්තාමය ප්‍රඥා කියන වචන ඔය සෑම එකක්ම උකට යොදන්නට පුළුවන්. අර කලින් අහපු අහලා දැනගන්න එකට සුතමය ප්‍රඥා කියන්නේ ඇසීමෙන්, කියවීමෙන් අවබෝධ කරගන්නා දැනුම. ඒ දැනුම ඊතරම් ප්‍රමාණවත් වන්නේ නැහැ නිවන් අවබෝධ කරගන්න තමා තමාට දැනුමක් ඇති වෙන ආකාරයෙන් සිතල අවබෝධයක් ඇති කරගන්නවා. රූපස්කන්ධය කියන්නේ මේකේ කියලා. තමන්ගේ ඇඟ ගත්තොත් තමන්ගේ රූපය මේක තමයි රූපස්කන්ධය. මේ රූපස්කන්ධයේ තියෙන්නේ මොනවද කියලා බලනවා. මේ බලනකොට තමන්ට පැහැදිලිවම පේන්න ඕනේ මේ මූල ධාතු හතරකින් මේක ඇදලා තියෙන කියලා. පඨවි ධාතුව තියෙනවා මේ ආපෝ ධාතුව තියෙනවා තේජෝ ධාතුව වායු ධාතුව කියන ධාතු හතර තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු ගහක තියෙන කොළයක් ගත්තාම කොළයක්. මේ කොළය ගත්තාම අපිට පැහැදිලිවම පේනවා නම් මේ කොළය තුළ මේ ධාතු හතර තියෙනවායි කියලා. ඒක ධාතු පිළිබඳ අවබෝධයක් ඇති කෙනෙකුට පහසෙන් අවබෝධ කරගන්නටත් පුළුවන්. එහෙම තියෙනවා නම් අවබෝධ වෙනවා නම් ඒ අවබෝධය අපිට පුළුවන් පහසෙන්ම මේ තමාගේ ශරීරය දෙසටත් යොමු කරන්න. දැන් මේ ගහක කොළයක් අපි උදාහරණයක් ගත්තොත් ඒ ගහේ කොළේ අපි ඒක තලලා පොඩි කරලා ඉස්මෙහෙම ගත්තොත් එහෙම ඒකේ තියෙනවා යුස. ඒ යුස ගතිය තමයි එහි තියෙන වතුර ගතිය. තෙත ගතියක් එහි තියෙනවා වතුර ගතියක්. කොළේ දිහා බැලුවට ඒක පේන්නේ නමුත් ඒක අපි තලලා පොඩි කරලා මිරිකලා හැම ගත්තාම ඒකේ තියෙන යුස ඉවත් කරන්නට පුළුවන්. ඒ යුෂ ගතිය, ඒ වතුර ගතිය තමයි ආපෝ ධාතුව කියලා අපි නම් කරන්නේ. දැන් මේ කොළේ කොළේ අල්ලපුවාම අපිට සීතලක් හෝ උෂ්ණයක් වැනි ගතියක් දැනෙනවා. ඒ සිසිල් උෂ්ණ ස්වરૂපය තමයි එහි තියෙන පඨවි ධාතුව කියන්නේ තේජෝ ධාතුව කියන්නේ රස්නේ හෝ සීතල ගතිය. ඊළඟට මේ කොළේ අර ඉස්මතික සම්පූර්ණයෙන් අයින් කළාට පස්සේ රොඩු ටිකක් ඉතිරි වෙනවා. මේ රොඩු ටික අපි හිතමු හොඳටම වේල්ලා ගිහිල්ලා පොළොවටම කර වෙලා පස් වෙන විදිහට ගියා. මෙන්න මේ පස්සන ගතියට පස්සන ස්වરૂපය වහන්සේ කුලේ තියෙනවා. ඒක තමයි පඨවි ධාතුව කියලා තියෙන්නේ. මේ කුලේ පිම්බිච්ච ස්වරූපයක් තියෙනවා. අපි ගහක කුලයක් කඩලා පැත්තකින් දැම්මොත් ඕක ටිකක් වෙලා යනකොට මලානික වෙනවා, හැකිලෙනවා. අර පිම්බිච්ච ස්වරූපේ නෑ. ගහේ තියෙනකොට වගේ කඩලා දැම්මට පස්සේ. මේ අර ගහේ ඒකේ තියෙන ජීවිතේන්ද්‍ර රූපේ නැති නිසා ඒක සිදුවන්නේ. ඒ කුලේ ජීවත් වීම සඳහා ඒකේ තියෙන ධාතු හතරේ පැවැත්ම සඳහා අවශ්‍ය එක් රූප කොටසක් නැති නිසා ඒක සිදුවන්නේ. ඉතින් ඒක හැකිලිලා තියෙනවා. ගහේ තියෙනකොට ඒක පිම්බිනි ස්වරූපේ ස්වરૂපයක් තියෙනවා. මේ පිම්බුන ස්වરૂපය තමයි වායු ගතිය කියන්නේ. මෙන්න මේ ආකාරයෙන් තමගේ ශරීරය බලනවා මේක තමයි පඨවි ධාතුව කියලා. තමන්ගේ මුළු ශරීරයම හිසේ සිට පාදයේ දක්වා ගත්තොත් මේ මුළු ඇඟම ඒකාන්තයෙන්ම පඨවි ධාතුවෙන් හැදිලා ආපෝ ධාතුවෙන් තෙත් වෙලා වායෝ ධාතුවෙන් පොම්බලා ඒ වගේම තේජෝ ධාතුවෙන් රත් කරලා තියෙන එකක්. මේක හරියට තේරුම් ගන්නට ඕනේ නුවණින් දකින්නට ඕනේ. මෙහි වෙන මොකක්වත් නැහැ. මේ ධාතු හතර විතරයි නේද තියෙන්නේ කියලා. මේක දකින්නේ මේවා පිළිබඳ තියෙන සක්කාය දිට්ඨිය නිරුද්ධ කර ගැනීම සඳහා. සෝවාන් වෙනකොට සක්කාය දිට්ඨිය අනිවාර්යයෙන්ම කෙනෙක් නිරුද්ධ කරන්න ඕනේ. මගේ ආත්මයක් තියෙනවා, සදාකාලික ආත්මයක් තියෙනවා ආදී වැරදි අවබෝධ, වැරදි දෘෂ්ටි මිනිසුන්ගේ සත්‍යයන්ගේ සිත්තර තිබෙනවා. මේක අයින් කර ගැනීම සඳහා තමයි මේ රූපස්කන්ධය අපි බෙදලා වෙන් කරලා බලනවා. මේ මොනවද තියෙන්නේ කියලා. එහෙම බලපුවම Tamanට පැහැදිලිව පේනවනම් මේකේ තියෙන පටවි ධාතුවක්, ආපෝ ධාතුවක්, තේජෝ ධාතුවක්, වායෝ ධාතුවක් අතර වෙන කිසිවක් නෙවෙයි කියලා මේකේ සත්‍යයක් ඉන්න අය, ගැහණියෙක්, පුරුෂයෙක් ඉන්න අය, මමෙක් ඉන්න අය කියන හැඟීම එයින් අයින් වෙන්නට ඕන. නිකම් මේක ධාතු හතරක් කියලා බැලුවට වැඩ නැහැ. මේ ධාතු හතර හැර මෙතන වෙන ගැහණියක්, පුරුෂයෙක්, මිනිහෙක් කියලා ගන්නට කිසිවක් නැහැ. සත්‍යයක් කියලා ගන්නට නැහැ. මේ ධාතු හතර පමණයි ශේෂ වෙලා තියෙන්නේ කියන එක අවබෝධය ඇතිවන්න ඕනේ. ඒ අවබෝධය කාටවත් ඇති කර දෙන්නට බෑ. තමා විසින්ම ඇති කරගත යුතු එකක්. ඒ වගේම ඕනනම් තමාගේ කියන කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු අකුවඩු හදවත් වෙන හැටි ආදී ඒ දෙතිස් කුණප කොටස් ගන්නවා. මේ කුණප කොටස් අරගෙන ඒ රූපස්කන්ධය දිහා බලන මේක තමයි මගේ රූපස්කන්ධය කියලා තේරුම් ගන්නවා. මේ කුණප කොටස් 32ක එකතුව නේද මගේ මේ රූප කොටස. හැමෙන් මේ වැහිලා තිබුණාට හැම ගැලෙව්වොත් එහෙම මේ දැකලා ඇති සමහරට තුවාල වුණාට පස්සේ සමහර ළමින් ගේන තුවාල වෙලා තියෙන රසු පාටට තියෙනවා අහලි පෙලිකුල් සිනිගඳ පිනිගඳ මාළු ගඳ තියෙන ස්වරූපයක් ඇති ඒ මේ මස්සනි දේවල් තියෙන්නේ. ඒ යමින් පස් යටි. මුළු ඇඟේම හැම හැම ගලවලා දැම්මොත් එහෙම යම්කිසි කෙනෙකුගේ ඔය සත්‍යයන්ගේ හැම ගලවනවා වගේ. එතකොට මේ ගැහණියක් කියලා මිනිහෙක් කියලා මේ ශරීරේ මොනවද ගන්න තියෙන්නේ? මේ හැමේ මතු පිට තියෙන සියුම් හැම නිසා තමයි මේ සියුම් කුඩු හැම කුඩු හැම නිසා තමයි මේ ඔක්කොම මුලාව තියෙන්නේ. මේ ඔය කකුලක් හේම අතපයක් හේම තැන් තැනක වැදෙනොත් උඩ තියෙන සියුම් හැම ගැලවිලා යනවා සමහර විට. ඒ කුණු හැම කියනවා කුඩු හැම කියනවා සමහර පැතිවල. එතකොට ඒ කුණු හැම මේ මුළු ශරීරේ පුරාම මේ පුංචියට සිනිදුවට තියෙන හැම මුළු ශරීරෙම ගැලවි ගියා නම් එහෙම සම්පූර්ණයෙන්ම එතකොට ඔය කියන ගැහණියක් ගන්න ලස්සනක්වත් මේහෙම මිනිහෙක්වත් දකින්නට හම්බෙන්නේ නැහැ නිකන් මේ ධාතු ගොඩක් නේද මේක තියෙන්නේ කියන එක පැහැදිලිව පේනවා අපේ මේ මුලාව අර මතු පිටින් තියෙන හැමේ අර උපමට්ටම් ගතිය නිසා මේ කකුල එහෙම ගලක හරි මොකක් හරි තැනක වැදුනා මේ කුණුහම ගියා නම් ඒ කුණුහම ගිය ටිකක් අරන් බලන්න ඒකේ මොනවද තියෙන්නේ කියලා ඒකේ තියෙන තනිකර මේ මේ හිතා අපිරිසුදු ධාතු කොටසක් පඨවි ධාතු ආපෝ තේජෝ වායු ධාතු හතර මේ පඨවි වල ස්වરૂපයක් තියෙනවා ආපෝ තේජෝ වායෝ ධාතු වල ස්වરૂපයක් තියෙනවා මතු පිට පෘෂ්ඨය උපමට්ටම් කරනවා දැන් මල් පෙත්තක් ගත්තොත් මතු පිට පෘෂ්ඨය මතු පිට තත්ත්වය උපමට්ටම් කොළයක් ගත්තොත් මතු පිට තත්ත්වය උපමට්ටම් දැන් අපල් ගෙඩියක් වාගේ ගත්තොත් මතු පිට ඒක හරි ලස්සනට උපමට්ටම් වෙලා තියෙනවා දැන් මිලි ගෙඩියක් ගත්තොත් ඒක ලස්සන උඩ උඩ කොටස හොඳට උපමට්ටම් වෙලා තියෙනවා මේ ධාතු හතරේ ස්වરૂපය උකයි මේක මේ ගැහණියක් පුරුෂයෙක් කියන එකක් නෙවෙයි මේ තියෙන්නේ. අර ඇපල් ගෙඩියක් තේනම් ගැහණියෙක් මිනිහෙක් වෙන්න ඕන. මතු හිටහම ඔච්චර මුද්දුවට ලස්සනට තියෙනවා නම් ඒකෙත් එහෙම සුනිදුවට මුද්දුවට තියෙනවා. එහෙම නෙවෙයි මේ ධාතු වල ස්වરૂපය මේකයි. දැන් කෙහෙල් ගහක උඩ පොතු ටික එහෙම ගැලුවොත් කොයිතරම් සෙනිදුවට ඒ කෙහෙල් පතුරු වල තියෙනවද කියලා කල්පනා කරන කෙහෙල් කඳක් අරගෙන බලුවොත් ඒ ඔක්කොම මේ ධාතු වල ස්වરૂපය ඒකයි. මේ ඇඟේ තියෙන ධාතු වල ස්වરૂපය මේකයි. මේක තමයි බටහේ ධාතු, ආපෝ තේජෝ ධාතු, වායෝ ධාතු කියලා ඒ හැර මේකේ සත්‍යයක් නැහැ කියන අවබෝධය තමාම ඇති කරගන්නවා මිත්‍ය රූපන් මේක තමයි රූපය කියලා. ඉතින් රූපස්ස සමුදය මේ රූපය ඇති වෙන හේතුව ඊළඟට දක්නවා. ඇති වෙන හේතුව වශයෙන් බලන්න ඕන තමන්ට පැහැදිලිව පේන්න ඕන. අපි කන බන ආහාර නිසා මේක ඇති වෙනවා. ආ කෑම නැති වගේම දිරාපත් වෙනවා, දිරනවා, කෙට්ටු වෙනවා, ඒව හැම වෙනවා. ඒක ඒ තරම් ප්‍රධාන එකක් නෙවෙයි. නමුත් ප්‍රධාන ඒවා තියෙනවා. අපි ප්‍රතිසන්දි විඥානයක් ගෙනෙන මව කුසට ඉස්සෙල්ලාම එනවා. මව කුසට ප්‍රතිසන්දි විඥානය ආපහම මව සහ <clears throat> පියාක් දෙදෙනාගේ සංයෝගයට ඇතුණාට පසු එතන ඒ ධාතු කොට කලර රූපයක් නිර්මිතව එළවන්න. ඒ කලර රූපය හැදෙන්නේ ප්‍රතිසන්ද විඥානයේ කලර රූපේ ගිහිලා එල්ලුනේ නැත්තම්. මේ බව බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දක්වලා තිබෙනවා. මේක සත්‍යයක්. එතකොට මේ මව සහ පියාගේ සංයෝගය නිසා පහළ වූ ධාතු කොටස් වල තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු කොටස්. ඒවා අනුන්ගේ දේවල්, තමන්ගේ නෙවෙයි. මේක පැහැදිලිව දකින්න. එතකොට මේ පටන් ගන්නකොටම ඇති උනේ පඨවි ආපෝ තේජෝ වායු කියන මූල ධාතු හතරෙන් මේ රූප කොටස. ඒ පටන් ගන්නකොටම ඇතිවුණු පඨවි ආදී මූල ධාතු අතර අනුන්ගේ තමන්ගේ නෙවෙයි. ඉතින් එතෙන්දිම ගන්නවා මේක මගේ මගේ කියලා මුලාවකට ගන්න. ඒක වැඩිුනේ මොනවා කොහොමද අම්මා ගන්න කන බොන දේවල් ඒ ශරීරගත වෙන ළමයාගේ කුස තුළ ඉන්න ළමයා වැඩින්නේ එහෙමයි. අම්මා ගන්න ආහාර පාන. අම්මා ගන්න ආහාර පාන වල තියෙනෙත් ඔය කියන ධාතු හතර. ඊට පස්සේ බිහි වුණාට පස්සේ ඉතින් මව කෙරෙත් දෙනවා වෙනත් ඒවත් දෙනවා දීලා ලොකු ඒව හැම එකකම තියෙන්නේ මූල ධාතු හතර. පටවියාද. ඒ ධාතු හතර මේ ගහකට පෝර දානකොට ගහ ලොකු වෙනවා වගේ. ඉතින් අර පුංචි කාලේ ඉඳලා ඒවා දාගෙන දාගෙන එනවා. මේ දැන් තියෙන තත්ත්වෙට ශරීරය මෙහෙම නිර්මිත වෙලා තියෙනවා. මේක පැහැදිලිව පේන්න ඕන මේක තමයි මේ රූප ඇතිවීමේ සමුදය කිය. මේ සමුදය දකිනවා නම් මේක මම කියලා මගේ කියලා ආත්ම කියලා කෙනෙක් ගන්න නැහැ. ගන්නට හැකියාවක් නැහැ. ඊට අමතරව තමාගේ සිත නිසා මේ සිතුවිලි නිසා මේ රූප වෙනස් වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඍතුන් නිසා සීත උෂ්ණ නිසා මේ රූප ඇති වෙනව නැති වෙනව. කර්ම චිත්ත ඍතු ආහාර කියලා ප්‍රධාන වශයෙන් රූප ඇති මේ හේතු හතරක් අපි දැන් මේ හැටියට කියනවා. විඥාන මේ සූත්‍ර පිටකයේ හැටියට කියනවා. ඔය කබලිකාර ආහාර, පස් ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියලා. කොයි ආකාරයකින් හරි බලලා Tamanට තේරෙන්නට මේ තේරෙන විදිහට තේරුම් ගන්න මේ මේ හේතුන් නිසා මේ රූපේ ඇති වෙන්නේ කියලා. එතකොට හේතුන් නැති වුණොත් ඒ රූපේ නැති වෙනවා කියලා තේරුම් ගන්න. ඒක Tamanටම අවබෝධ වෙන්නට ඕන. එතකොට ඉති රූපං ඉති රූපස් සමුදය ඉති රූපස් සත්සංගම මේ රූපේ ඇති වුණු හේතුව මේකයි. මේ හේතුව නැතුනොත් මේ රූපේ නැති වෙනවා එක. මේ වගේම වේදනා සංඥා සංඛාර කියන ඒවා තේරුම් ගන්න. වේදනාව කියන්නේ මොකද්ද? වේදේති තිකෝ බික්ඛේ තස්මා වේදනාති උච්චතින කියන්නේ. ඒ මිදින නිසා කිංච වේදේති මොකද්ද වෙන්නේ? සුඛම්පි වේදේති, දුක්ඛම්පි වේදේති, අදුක්ඛම සුඛම්පි වේදේති. සැපත් විඳිනවා, දුකත් විඳිනවා, සැප දුක් නැති මඳහත් වේදනාවලුත් විඳිනවා. මේ වේදනාවල් ඇතිවීමේ හේතුවක් තියෙනවා. ඇතිවීමේ හේතුව මොකක්ද? අන් කිසිවක් නෙවෙයි මේ ස්පර්ශය ඇතිවීම නිසා. ස්පර්ශය කියන්නේ දැන් ඇහැට රූපයක් පෙන්වනොත් එහෙම ඒ රූපේ අපි දකිනවා. දැක්කට පස්සේ ඒ රූපය පිළිබඳ දැනීමක් ඇති වෙනවා. ඒ දැනීමයි රූපයයි ඇහැයි කියන කොටස් තුන එකතු වුණාම තමයි එතන තියෙන ස්පර්ශය කියලා කතා කරන්නේ. චක්කුංජ පටි උපජ්ජිත රූපේති උපජ්ජිත චක්කු විඥානං තින්නම් සංගත චක්කු සම්පස්සෝ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඇහැ තියෙනවා, ඒ වගේම රූපේ තියෙනවා. ඒ දෙක ගැටීම නිසා චක්කු විඥානෙහි වතේ දැනීම ඇති වෙනවා. තින්නම් සංගති පස්සෝ මේ තිදෙනාගේ එකතුවට අපි පස්සේ කියන චක්කු සම්පස්සේ කියන්නේ. එතකොට ඇහැට රූපේ දැකලා ඒ විදිහට සිතක් පහළ වෙලා ඒක රූපේ අපි ඒක හොඳයි හොඳයි ලස්සනයි ලස්සනයි ආදී වශයෙන් හිතනකොට ඒක හොඳ ඒ Tamanට එන සුඛ වේදනාවක්. ඒක නරකයි, අප්‍රියයි, දුෂ්ටේ, හතුරේක ආදී වශයෙන් මගේ මට හතුරුකම් කරපු ආදී කෙනෙක් ආදී වශයෙන් නැත්නම් අප්‍රිය වූ දෙයක්, පිළිකුල් සහගත දෙයක් වශයෙන් බඳිනකොට හිතට එන්නේ දුම්නස් වේදනාවක්. නැත්නම් මඳහත් රූපයක් දැක්කොත් මඳහත් වේදනාවක් ඇති වෙනවා මේ වේදනාව ඇතිවීමේ හේතුව මොකද්ද ඇහැට අර රූපේ පෙන්ලා ඒ පිළිබඳව චක්ක සම්පස්සයක් ඇතිවීම නිසා පස්සපච්චා වේදනා මේක Taman තේරුම් ගන්න බුදුහාමුදුරුවෝ කිව්වට නෙවෙයි Tamanට තේරෙන්න ඕනේ මේක මෙහෙම තමයි සිදුවන්නේ කියලා. එහෙම නැතුව මේව පොත්වල තියෙනවා කියනවා ඒව තේරුම් ගන්නත් පුළුවන් මතක තියාගන්නත් පුළුවන්. එහෙම මතක තියාගෙන තේරුම් අරගෙන නිවන් යන්නත් බෑ. මේක පැහැදිලි දෙසම තමාටම අවබෝධ වෙනවා මේ හේතු නිසා මේක ඇති වෙනවා මේකයි හේතුව කියලා. මේක කවුරුත් කිව්වත් නැතත් ඒ විදිහට මීට වඩා ගැඹුරින් මේ හේතු දකින්න තැන් තියෙනවා. මේ දාබාල අවස්ථාවකදී මේ හේතුව පමණක් දැක්කම ඇති. එතකොට ඒ කනට ශබ්දයක් ඇහුනම ඒ සෝත සංපස්සේ නිසා එතනත් ඒ සැප දුක් මැදහත් වේදනා ඇතිවන්නේ. එතකොට වේදනාව දකිනවා මේක තමයි දුක් වේදනාව, මේක තමයි සැප වේදනාව, මේක තමයි මැදහත් වේදනාව. මේ වේදනාව ඇති වෙන හේතුව දකිනවා මෙන්න මේ ස්පර්ශ නිසා තමයි වේදනාව ඇතිවන්නේ. කනට ශබ්ද ඇසුනහම, නාසයට ගඳ සුවඳ දැනුනහම, දිවට රස දැනුනහම, කයට නොඑක් දේවල් ගෑවුනහම, ස්පර්ශ වුනහම, ඒ වගේම මනසට විවිධ අරමුණු අරමුණු වුණාට පස්සේ මේ කියන ලද වේදනාවන් තුන අතරින් කවරක් හෝ ඇතිවන්නට පුළුවන්. ඒ වේදනාව මං ඇතිවීමේ හේතුව තියෙන තාක්කල් වේදනාව තියෙනවා. වේදනාව නැති වුණාට පස්සේ වේදනාව නැති ඒ හේතු නැති වුණාට පස්සේ වේදනාව නැති යනවා නේද කියලා තමාට තේරෙනවා. එහෙම තේරෙනකොට මේ මම වේදනාව විඳිනවා මගේ වේදනාව කියලානේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ කතා කරන්නේ. මගේ ආත්මීය වේදනාව විඳිනවා මම වේදනාව විඳිනවා මගේ වේදනාව ඔහොම හිතාගෙන ඔහොම දෘෂ්ටියක පැටලෙලා ඉන්නේ. ඒවා මිත්‍යා දෘෂ්ටි අදහස්, වැරදි අදහස්, වැරදි දෘෂ්ටි. එතකොට සම්මා දිට්ඨිය එක නෙවෙයි මේක මේ මේ හේතුන් නිසා Taman කැමති වුණත් ඇති වෙනවා කැමති නොවුණත් ඇති වෙනවා. අපි හිතමු දුක් වේදනාව දැනෙනවා අපි මధుරෙක් කෑවකින් ගැංගේ. එතකොට අපි කැමති වුණත් නැති වුණත් ඒ ස්පර්ශය නිසා දුක් වේදනාවක් ඇති වෙනවා. අපේ කැමැත්තට අකමැත්තට අනුව නෙවෙයි ඇතිවන්නේ. ඒ වගේම තමයි ඕනෑම වේදනාවක් ඇතිවන්නේ ඒ හේතුන් ඇති වුණාට පස්සෙ. ඒකකොට ඒක මම කියලා ගන්න එක මුලාවක්, මගේ කියලා ගන්න එක මුලාවක්. අර ශරීරේ මම මගේ කියලා ගත්තේ නැතුව වගේම මේ වේදනාවත් මම මගේ කියලා ගන්නට සුදුසු නෑ හේතුන් නිසා මේ ඇති වෙන ඵලයක් කියලා කරලා මෙන්න මේ විදිහට ඒක අවබෝධ කරගන්නට ඕන. Tamanට තේරෙනවා. Tamanට අවබෝධ වෙන්නට ඕන. කවුරුවත් ඇවිත් කිව්වත් මේක වෙන මේක ආත්මයක් කියලා ආත්මයක් මේ වේදනාව විඳිනවායේ මේ මාත්මයක් නැත්තම් මේක විඳින්නට හැකියාවක් නැහැ ආදී වශයෙන් කවුරු ඔප්පු කරලා කිව්වත් තමාට පැහැදිලිවම පේනවා මේ හේතු නිසා මේක හට ගන්නවා විනා වෙන මෙතන කිසිම දෙයක් නැහැ. ඒක නිසා ওই කවුරු කිව්වත් බුදු කෙනෙක් ඇවිල්ලා කිව්වත් ඒක ඒ හැර වෙන විදිහකට ඒක බුරුයි කියලා තමාට තේරෙන්නට ඕන. ඒ වගේම තමයි සංඥාව. සංඥාව කියන්නේ මොකද? සංජානාතිතිකෝ වික්‍රේ තස්මා සංඥාති උච්චති. සංඥාති උච්චන්ති. ඒ කියන්නේ හඳුනා ගන්න නිසා. කිංච සංජානාති මොකද්ද හඳුනාගන්නේ? නීලම්පේ නිල් පාට, රතු පාට, කහ පාට ආදී වශයෙන් විවිධ පාට වර්ග, අසවල් දේ, අසවල් කෙනා කියලා එහෙම එක එක කෙනා එක එක දේවල් හැට පේන රූප හඳුනා ගන්නවා. කනට හැෙන ශබ්ද හඳුන ගන්නවා රූප සංඥා ශබ්ද සංඥා නාසයට දැනෙන ගඳ සුවඳ ගන්ධ සංඥා දිවට දැනෙන රස රස සංඥා කයට දැනෙන ස්පර්ශ වේද දේවල් හඳුනනවා මේවා ශීතලයේ මේවා රස්නේ මේක ආදී විවිධාකාරයෙන් මේ ස්පර්ශය මේක මුද්ද ස්පර්ශයක් මේක ගෝසු ස්පර්ශයක් නැකට පියරක් දෙන ස්පර්ශය විවිධාකාරයෙන් ස්පර්ශය හඳුනා ගන්නවා මනසෙන් හමු වන අරමුණු විවිධාකාරයෙන් හඳුනා ගන්නවා මේවට තමයි සංඥා කියන්නේ. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. මේ සංඥා ඇතිවන්නේ කොහොමද? මේ සංඥා ඇතිවන්නේ තරකයේ ස්පර්ශය නිසා. රූපයක් ඇහැට පෙනෙලා පෙන්වොත් තමයි ඒ රූපය පිළිබඳ සංඥාවක් ඇතිවන්නේ. එහෙම නැත්නම් කවදාවත් ඒ රූපයක් පිළිබඳ සංඥාවක් ඇතිවන්නේ අපි අතීතයේ දැකපු රූපයක් ගැන දැන් හිතලා සංඥාවක් ඇති කරගන්නවා නම් ඒක රූප සංඥාවක් නෙවෙයි. අපේ සිත තුළින් සිතට අරමුණු කර ගැනීම සුදින් ඇතිවන ධම්ම සංඥාවක්. අනාගතයේ දකින්න ලබන කෙනෙක් ගැන හිතලා සංඥාවක් ඇති කරනවා නම් ඒක රූප සංඥාවක් නෙවෙයි ඒක ධම්ම සංඥාව සිත තුළ ඇතිවන දැනීමක් පමණයි වර්තමාන වශයෙන් පවතින රූපයක්ම දැකලා තමයි කෙනෙකුට රූප සංඥාවක් ඇතිවන්නේ ඒ ඇහැ තිබුණත් බෑ රූපේ තිබුණත් බෑ ඒ දෙක එකතු වෙලා ඒ දෙක ගැටීම නිසා ඒ රූපේ දැනි පිළිබඳ දැනීමක් ඇතිවන්නට ඕන ඒ දැනි ඒ කරුණ තුනම එකතු වුණොත් තමයි ඒ රූප සංඥාව ඇතිවන්නේ ශබ්ද සංඥාවත් එහෙමයි කන තියෙන්නට ඕන පේක පන කියන එකෙන් අදහස් කරන්නේ මේ කම්පෙත්ත නෙවෙයි සද්දය ඇසීමට හේතු වන ඒ කම්බරේට යටින් තියෙනවා මේ පසු කරාට පස්සෙ ඒ සද්ද දැන ගැනීමට හැකි වෙන දේවල් කොටස්. ඒවා ඒවා නිසි පරිදි තියෙන්නට ඕනේ. ඒ වගේම ඒ ශබ්දයේ තියෙන්නට ඕනේ. ඒ වගේම මනසේ ක්‍රියාශීලී මනසක් තියෙන. නිින්ද ගියා වගේ තත්යකදී ඒක දැනෙන්නේ නැහැ. ඒක නිසා ක්‍රියාශීලී මනසක් තියෙන. එතකොට තමයි ඒ ශබ්දය දැනෙන්නේ. තමා කැමති වුණත් සද්දයක් ඇවිල්ලා කනේ වැදුනට පස්සේ ඒක දැනීමක් බවට පත් වෙනවා. තම අකමැති වුණත් ඒ දැනීමක් ඇති වෙනවා. තමාට ඒක දැනීමක් ඇති වෙනකොට මේ බල්ලේ බුරුප සද්දයක්, කාර් එකක්ගේ සද්දයක් ආදී වශයෙන් සද්දවල හඳුනා ගන්නවා. මම දන්න මිනිහෙක් ඉන්න ඒ මිනිහා ඈත එන වාහනයක සද්ද කියලා අරගෙන කියන්න පුළුවන් ඒ මිනිහා මේ වගේ කාර් එකක් මේ වගේ මොකට බයිසිකලයක් එහෙම කියන්න තරම් ඒ මිනිහා දක්ෂයි. ඒ සද්දය තුලින්. ඒ කියන්නේ ඒ මිනිහා ඒ තරම් දුරට සද්ද හඳුනා ගන්නට පුරුදු වෙලා ඉන්න කෙනෙක්. මේ විදිහට ගඳ සුවඳ හඳුනා ගන්නවා, දිවට දැනෙන රස හඳුනා ගන්නවා, කායට දැනෙන ස්පර්ශ, මනස දැනෙන අරමුණු හඳුනාගන්නේ ඒ ඒ අරමුණු ඒ ඒ ඉන්ද්‍රියන්ට හමු වෙලාන්ට පස්සෙ ඒ තුනෙන් ස්පර්ශයක් ඇති වුණොත් පමණයි. මනසට හමුවන අරමුණු නම් වර්තමාන වශයෙන් හමුවන ඒවා පමණ නෙවෙයි අතීතේවත් පුළුවන් අනාගතේවත් පුළුවන් වර්තමානයේවත් පුළුවන් කාලස්ත්‍රයටමයත් ඒ ධර්ම ඕන එකක් අනුමුණු කරලා සංඥාවල් ඇති කරගන්න මනසට පුළුවන්. නමුත් අනිත් ඉන්ද්‍රියන්ට ඒ අවස්ථාවට පහළ වූ දැන් මේ අය දුදේ කාපු කෑමක් අරගෙන දැන් රස සංඥාවක් ඇති කරගන්න බෑ. රස සංඥාව ඇති වෙන්න දිවේ රසක් ගෑවෙන්නට ඕනේ ඒ වගේ. කනට ශබ්දයක් ඇහෙන ඊයහප ශබ්දයක් අහලා දැන් සංඥාවක් ඇති කරන ශබ්ද සංඥා දැන් ශබ්දේ තියෙනකොට. නාසයට ගඳ සුවඳ ඊයේ දැක්කු ගඳ සුවඳක් අරන් අද බෑ. මේ වෙලාවේ ගඳ සුවඳ දැනෙන්න ඕන සංඥා. කායට ස්පර්ශත් එහෙමයි. මනසට තමයි, හිතට තමයි අනිත් ඕනෑම එකක් අතීත අනාගත වර්තමාන කියන කාල තුනටම අයත් දේවල් අරමුණු කරන්නට පුළුවන් ශක්තිය තිබෙන්නේ සංඥාවක් හඳුනේ හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. එතකොට මේ සංඥාව දන්නවා සංඥා සමුදය මේකයි කියලා දන්නවා. මේ සංඥාව ඇතිවීමේ හේතුව මේක නම් මේ හේතුන් නැතුණාට පස්සේ මේ සංඥාව නිරුද්ධ වෙනවා කියලා තමන් අවබෝධ කරගන්නට ඕන. ඊළඟට සංඛාර සංඛාර කියන්නේ මොකද්ද? කතමේ විකේ සංඛාර මොනවද මේ සංඛාර කියන්නේ? ඒකට කියනවා රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන කියලා. ඇහැට පේන රූප පිළිබඳ සිතිවිලි පහළ වෙනවා. කනට ඇහෙන ශබ්ද පිළිබඳ සිතිවිලි සංචේතන ජනිත වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ, මනසට දැනෙන විවිධ අරමුණු ආරම්මණය කරගෙන මේ විවිධාකාර කුසල් වේවා, අකුසල් වේවා, කුසල් අකුසල් නොවන සිතුවිලි වේවා, කවරාකාරෝ සිතුවිලි ධර්ම පහළ වෙනවා. මේ සංචේතනාව මේ සිතුවිලි පහළ වීම, ඒ සිතුවිලි වල තමයි අපි සංස්කාර කියලා කියන්නේ. මේක තේරුම් ගන්න ඕනේ. මේ මම හිතනවා කියලා බොහෝ දෙනෙක් හිතන්නේ. මගේ සිතවිල්ල කියලා බොහෝ දෙනෙක් හිතන්නේ. අර සංඥාවටත් එහෙම හිතනවා. මගේ දැනුම, මගේ සංඥාව. ගොඩාක් පොත්පත් කියලා විභාගයක් පාස් කරලා දැනුම් ගොඩක් ඇති කරන මගේ දැනුම, මගේ දැනුම කියලා ඉතින් අල්ලගෙන ඒක තදින් උපාදාන කරගෙන ඉන්න අය හිතෙනවා ආඩම්බරෙන්. ඉදිමෙන අය සිටිනවා. මේ විශාල විභාග පාස් කරලා මේ දැනුම් දෙමකල් මේ සංඥාව Taman කියලා හිතලා සංඥාව මගේ කියලා හිතාගෙන ඉන්න නිසා. මේවා නිකන් නාම ධර්ම පමණයි මේවා ඇති දැන් තියෙන්න පුළුවන්. තව තම අවුරුද්දකින් දෙකකින් නැත්නම් නිසා මාසිකින් දෙකකින් නැත්තටම නැති යන්නට පුළුවන් කියලා දකිනවනම් ඔයවා පිළිබඳ ආඩම්බරයක් ඇති කරගන්නට කිසිම අවශ්‍යතාවයක් ඉන්නේ මොකද මේව ඇතිලා නැතිලා යන ධර්මනේ හැඟීම් ධර්මයක් පමණයිනේ. නාම ධර්මයක් පමණයිනේ. Taman නෙවෙයිනේ, තමාගේ නෙවෙයිනේ කියලා දන්න. මෙන්න මේ විදිහටම තමයි මේ සංස්කාර. තමාගේ සිත තුළ පහළන විවිධ සිතිවිලි සමහරට ලෝභය තියෙනවා, ද්වේෂය තියෙනවා, ඊර්ෂ්‍යා, ක්‍රෝධ වැනි දේවල් තියෙනවා. කරුණාව, මෛත්‍රිය, දයාව, ප්‍රඥාව වැනි දේවල්, ශ්‍රද්ධාව, භක්තිය, ගෞරවය වැනි කවර ආකාර කුසල වේවා, අකුසල වේවා විවිධ සිතිවිලි සිත විතර එනවා. මේ සිතිවිලි ඔක්කොම කොටස් 6කට බෙදලා තමයි බුදුහාමුදුරු කියන්නේ රූප පිළිබඳ සිතිවිලි. කවර සිතිවිල්ලක් ආවත් එක්ක එක රූපයක් පිළිබඳ සිතිවිල්ලක්. නැත්නම් ගඳක් පිළිබඳ සිතිවිල්ලක්, රසයක් පිළිබඳ සිතිවිල්ලක්, ශබ්දයක් පිළිබඳ සිතිවිල්ලක්, කායර දැනෙන ස්පර්ශයක් පිළිබඳ ඒ සංචේතනාවක් නැත්නම් මනසට දැනෙන විවිධ අරමුණක් අරගෙන ඒ පිළිබඳ පහළ වෙන චිත්ත සංස්කාර ධර්ම. මේවා තමයි සංස්කාර ස්කන්ධය කියලා අපි ප්‍රකාශ කරන්නේ. මේක හරියට තේරුම් ගන්න. ඒක ඇති වෙන හේතුවක් දකින්න. ඒක ඇති වෙන හේතුව මේ හේතු අපි ඕලාරික වශයෙන් පමණයි මේ දී කියන්නේ ගැඹුරින් නෙවෙයි. ඒකෙත් හේතුව මොකක්වත් නෙවෙයි ස්පර්ශයමයි. කලින් කියපු ස්පර්ශයමයි. ඇහැට රූපේ ස්පර්ශ වෙලා ඇහැ තියෙනවා රූපේ තියෙනවා දෙක දැනුණා දැන් මේක පිළිබඳ දැනීමක් ඇති වුණා ඒ දැනීම ආවට පස්සේ ඔන්න ඉතින් රූපේ පිළිබඳ හැඟීමක් ඇති ගන්න මෙයා හොඳයි මෙයා නරකයි මෙයා තරුණයි මෙයා ගැහැණි මෙයා පිරිමියෙක් ආදී මෙයා සත් මෙයා වර්ෂතා අසවල් දින අසවල් නම් නමින් උනත් විවිධාකාරයෙන් සංඥා ඇති වෙනවා සංඥා ඇති වුණාට පස්සේ සංඥාව හොඳ නම් යාළුවෙක් මිත්‍රයෙක් ඊටාම හිතවත් කෙනෙක් නම් සතුරු වේදනාවක් නරක හතුරෙක් නම් දුක් වේදනාවක් ආදී වශයෙන් වේදනා ස්කන්ධයකුත් දැනෙනවා මේ මේ ඇහැට රූපේ මේ ආකාරයෙන් පහළ වුණාට පසුව හමු වුණාට පසුව අර විඥානය ඇති වෙලා සංඥාව ඇතිලා වේදනාව ඇති වෙනකොට ඒකේ අල්ලාගෙන විවිධ සිතුවිලි ගන්නවා. මෙයා අපි හිතමු ඇහැට රූපයක් දැක මෙයා හොඳයි ලස්සනයි තරුණයි ආදී විවිධ සිතුවිලි එන්නට පුළුවන්. මේ ආකාර විවිධ සිතුවිලි ගලාගෙන යන්නේ ඒ රූපය ඇහැට හමු වෙච්ච නිසා. කවදාවත් දැකපු නැති රූපයක් තියෙනවා නම් Taman කවදාවත් ඒ රූපය ගැන අහලත් නැත්නම් මෙවැනි රූපයක් Tamanට දකින්නට තියෙනවා කියලා එහෙම හැඟීමකුත් නැත්නම් එවැනි රූපයක් ගැන කිසිම කෙනෙකුට කිසිම දවසක කිසිම සිතවිල්ලක් එන්නට බෑ. Taman කවදාවත් සද්දයක් අහලත් නැත්නම් අහපු නැති සද්දයක් නම් ඒ වගේම මෙහෙම සද්දයක් තියෙනවා කියලා Tamanට කවුරුත් කියලා ඒක ගැන අහලත් නැත්නම් මෙවැනි සද්දයක් මට අහන්නට ලැබෙනවා අහන්නට යනවා කියන එවැනි හැඟීමකුත් නැත්නම් ඒ අන්න එවැනි සද්දයක් පිළිබඳ ලෝකෙ කොච්චර එවැනි සද්ද තිබුණත් ඒ සද්ද වලින් සද්ද පිළිබඳ අපිට සිතුවිලි එන්නේ මේ විදිහට තමයි නාසයට දිවට ශරීරයට මනසට අරමුණු ඒ අරමුණු පිළිබඳ සංස්කාර සිතුවිලි ගලන්නේ ඒ පිළිබඳ අපේ මන ස්පර්ශය නැති වුණොත් පමණයි. අපි හිතමු දැන් මේ පන්සලේ වෙසක් කූඩුවක් දැන් ගහලා තියෙනවා. මේගොල්ලෝ මේක දන්නෙත් නෑ කියලා හිතමු. දැන් මම මේක කිව්වොත් එහෙම මේ බොහොම හොඳට ගහලා තියෙනවා. මම ගියේ නෑ. නමුත් මේ මිනිස්සු කියන කතාව. මේ මේ බොහොම හොඳට ගහලා තියෙනවා. මේ ඔන්න එතකොට මේගොල්ලන්ට ඒ පිළිබඳ සිතවිල්ලක් ඇති වෙනවා. ඒක දන්නෙත් නෑ. මේ ඉන්ඩිස්ට්‍රියලා දන්නෙත් නෑ මෙහෙම එකක් තියෙනවද කියලා. අහලත් නෑ මෙහෙම එකක් තියෙනවද කියලා. මෙහෙම එකක් තියෙනවද බින්ද කියලා බලලා දැනගන්න ඕන කියන හැඟීමකුත් නෑ. එහෙමනම් ඒක පිළිබඳ කිසිම සිතවිල්ලක්වත් එන්නේ නෑ. මේකෙන් පැහැදිලිවම තේරුම් ගන්න මේ ඔක්කොම සිතවිලි ජනිත වන්නේ මනෝ ස්පර්ශය නැත්නම් මේ චක්කු සෝත චක්කු සම්බන්ධ සෝත සම්පස්සාදී ස්පර්ශය ඇති වුණොත් පමණයි. ඒ ස්පර්ශ අරමුණු කරගෙන ඇති වෙන සංස්කාර හැම එකක්ම මනෝ ස්පර්ශය තුළින් ජනිත වන්නේ. ඒ කියන්නේ ඇහැට රූපේ හම් වෙලා චක්කු විඥානය ඇති වෙලා චක්කු සම්පස්සේ හැමුණාට පසුව පහළ වෙන සිතිවිලි ඔක්කොම මනසේ තුලයි ඇතිවන්නේ. ඒක නිසායි මනෝ ස්පර්ශය තුළින් ජනිත වෙනවා කියලා මා කියේ. ඒ විදිහට තමයි කනට, නාසයට, දිවට, ශරීරයට. එතකොට මේ මනසින් මේ සිතිවිලි ගලා යාම සිදුවා මේක තමයි සංස්කාර මම සිතනවා නෙවෙයි මං මගේ සිතුවිලි නෙවෙයි. මේ සිතුවිලි ඇතිවීමේ හේතු තියෙනවා. ඒ හේතුන් නිසා මේ ඇතිවන්නේ. මේ පස්සේ එක ප්‍රධාන හේතුවක්. ඊටමතරව මේ මූලික ශෛලයන්ගේ නිසි පරිදි ක්‍රියාකාරීත්වය, ඒ වගේම මේ හිස්නාය පද්ධතියේ ක්‍රියාකාරීත්වය, ඊටමතරව මේ රුධිර සංසරණය නිසි පරිදි සිදුවීම, මොළයේ කරා විශේෂයෙන්ම රුධිර සංසරණය සිදුවීම, ඔක්සිජන් වායුවේ කරා ගමන් කිරීම ආදී විවිධ දේවල් තියෙනවා. ඉතින් මේ අපි කියන්නේ ප්‍රධාන වශයෙන් තියෙන එක් හේතුවක් පමණයි. සිතුවිලි ඇතිවීමට විවිධ හේතු තියෙනවා. එකක් එකක් නෙවෙයි. ඒ වගේම තමයි අර කලින් කියපුවාට විවිධ හේතු තියෙනවා. මම කියවනේ මේක ඕලාරික වශයෙන් පහළ මට්ටමක කියන කතාවක් කියලා ගැඹුරින් කියන කතාවක් නෙවෙයි. දැන් ඔය විද්‍යාත්මකව කතා කරනවා නම් එහෙම මේ සිතිවිලි පහළ වෙනකොට ඔය මොළේ තරංග ගමන් කරන ආකාර කියනවා. ඔය alpha waves, beta waves, theta waves කියලා ඒවට නම් හිතන් දාලා තියෙන. මේ ඔක්කොම විද්‍යාත්මකව ඔප්පු කරන්නට පුළුවන් කතා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම හොඟක් දේවල් විද්‍යාත්මකව ඔප්පු කරන්නට පුළුවන්කමක් තිබෙනවා. කෙසේ වෙතත් එවැනි දැනුමක් නෙවෙයි අපට අවශ්‍ය වන්නේ. අපට අවශ්‍ය වන්නේ මේ සංස්කාර ජනිත වන්නේ මෙන්න මේ හේතුව නිසා මේ සිතුවිලි මම නෙවෙයි මගේ ආත්ම නෙවෙයි තමාට ඕන විදිහට හසුරවන්නට පුළුවන් දේවල් නෙවෙයි කියලා ඒ අවබෝධය ඇති කරගන්නටයි මේ හේතුව දකින්නේ. එතකොට Tamanට පැහැදිලිවම පේන්න ඕනේ මේ සංස්කාර මේ හේතුන් නිසා ඇති වුණා නම් මේ හේතුන් නැති වෙනකොට මේ සංස්කාර නැති වී යනවා කියලා. මේකත් දකිනවා. තමන් අවබෝධ කරගන්නවා. එතකොට විඥානස්කන්ධය විඥානය ඇතිවීමේ හේතුවක් තියෙනවා. විඥානය කියනකොට විඥානාතිතිකෝ භික්ඛවේ තස්මා විඥානන්ති උච්චති කියලා දක්වන්නේ මේ දැනීමක් ඇතිවන නිසායි විඥානනය කරන නිසායි විඥානය කියන්නේ. ඇහැට රූපේ හමු වුණාට පස්සේ ඒ පිළිබඳ දැනීමක් ඇති වෙනවා. කනට ශබ්ද ඇහුණා මේ පිළිබඳ දැනීමක්. නාසයට ගඳ සුවඳ හමු වුණාට ඒ පිළිබඳ දැනීමක්. ඉතින් මේවට පිළිවෙලින් චක්කු සෝත ගාන ජීවා කාය මනෝ කියලා මේ ඉන්ද්‍රිය හයත් පිළිවෙලින් කියන්නේ. ඒක නිසාම මේවට විඥාන හයක් වෙනවා. ච විඥාන කාය වේදිතබ්බ චක්ක විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන. මේ විඥානය පැහැදිලිව Taman තේරුම් ගන්න. මේ විඥානය ඇති වෙන හේතුව දකිනවා. මොකද්ද විඥානය ඇතිවන්නේ? නාම රූපච්ඡා විඥාන, විඥාන පච්ඡා නාම රූපං. නාම රූප නිසා විඥානය ඇති වෙනවා, විඥානය නිසා නාම රූපය ඇති වෙනවා. මේක එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් උපකාර වෙමින් පවත්නා උදාහරණයක්. අපි උදාහරණයක් කිව්වොත් මේ ඇයට තේරෙයි. අපි ඒක උත්පත්ති මන්ද මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහට කවදාවත් ඇහැර රූපයක් දැකලා ඒ රූපේ පිළිබඳ විඥානයක් ඇතිවන්නට බෑ. චක්කු විඥානයක් දන්තවන්නට ඒ වගේම ඇහැ නැහැ. පියවිය ඇතිුණත් ඇහි අර රූපයන් දැකීමේ කොටස් මොකක්වත් නැහැ සමහරට. ඒ ඉස්සරහා තිබුණත් ඇතුලේ තියෙන මේ තියෙන උසාරි මොනෝhari නැතිලා හරි කවර ආකාරයකින් හරි ඒ ඇහැ සම්බන්ධ ඇහැ රූප බැලීම සම්බන්ධ තියෙන හැම කොටසක්ම නැත්තම් ඉතින් එයාට රූප දැකලා සිටිවිලි ඇති කරගන්නට බෑ. මම දන්නවා මේ ළඟදී ආව මිනිස්සේ අහමඳුර කෙනෙක්. එයාට ඇක්සිඩන්ට් එකක් වෙලා මේ නැහේ කැඩිලා තුවාලුන. දැන් එයාට කිසිම සද්දයක් අහන්න බෑ. ඇහුවට තේරෙන්නේ නෑ මේ සද්ද අහන ස්නායු සම්පූර්ණයෙන් කැපිලා කැල්ල මැරිලා ගිහින්. ඉතින් මොනම සද්දයක් අතෙන් කලින් හොඳට ඇහිච්ච කෙනා. කන ඉතින් ඒක නිසා ඒ ශබ්ද පිළිබඳ සිටිවිල්ලක් විඥානයක් ඔහුට ඇතිවන්නට බෑ. මේ විදිහට මම දන්න තව කෙනෙක් ඉන්නවා. දිවට කිසිම රසක් දැනෙන්නේ උඩ ඉඳලා වැටිලා. මේ ඇක්සිඩන්ට් එක වුණාට පස්සෙ ඔහු ඔහුට අර ජීවහා සම්බන්ධ වූ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයේ විරහිත වෙච්ච නිසා ඒ ක්‍රියාව ස්නායු මැරීම නිසා කිසිම රසක් දැනෙන්නේ නැහැ. දිව තිබුණත් අර ඒ ඒ ඒ අවශ්‍ය හේතුන් සියල්ල නැති නිසා රස ගෑවුණත් අපිට දැනීමක් ඇතිවන්නේ. ඒක නිසා මේ විඥානය ඇතිවන හේතුන් ටික දැක්කොත් Tamanට පැහැදිලිව පේන්න ඕනේ. අනේ මේ විඥානය මම කියලා ගත්තට මගේ කියලා ගත්තට මේ හේතුන් නැත්තම් මොකක්වත් කරන්නට බෑනේ. හේතුන් නැත්තම් මේ විඥානය ඇති වෙන්නේ නෑනේ. අපි හිතමු විඥානේ මම කියලා මගේ කියලා ගන්නවයි කියලා. කවුරු හරි ඉඳලා එකපාරට මේ සිහි නැති වෙන්න බේතක් කරේ මොකක් හරි දෙනවා. නැත්නම් ඔබ ඉතන නම් කුලර හොම් තිබුණා ඒවා ටිකක් ඇල්ලුවා දනින්න. ඒ මිනිහාගේ විඥාන ඔක්කොම නැතුව කියන්නේ හේතුන් නැතුව ගියාට පස්සේ. ඉතින් මම කියලා මගේ කියලා ගන්නට මේව යුතුයද සුදුසුද කියලා Tamanට තේරෙන්නට ඕන. මේක ඒකාන්ත වශයෙන්ම හේතුන් නිසා හටගත් ඵල ධම්ම සමූහයක් හැර මෙතන වෙන දෙයක් නැහැ කියන අවබෝධය පැහැදිලිව Tamanට ඇති ඇති ගන්නට ඕන. ඒ විඥානය ඇතිවීමේ හේතුන් නැති වෙනකොට විඥානය නැති වෙනවා කියලා. මං කියුවා විඥානය ඇතිවීමේ හේතුව නාම රූප කියලා. නාම රූප පත්‍ය විඥාන මේ රූපේ නිසා විඥානය. අපි හිතමු කෙනෙකුට නිින්ද ගිහිල්ලා ඉන්න හොඳට. කනට ඇවිල්ලා හයි කෙනෙක් කතා කරන ශබ්ද ඇහෙනවා කන තියෙනවා ශබ්ද ගිහිල්ලා වදිනවා නමුත් ඔහුට ඇහෙන්නේ නැහැ මඳුරෙක් ගිහිල්ලා කනවා කියම ඔහුට තේරෙන්නේ නැහැ මඳුරා කනවාද කියලා මේ නින්ද කියලා මොකද හේතුව සිත ක්‍රියාශීලී තත්ත්වේ නැහැ ඒක නිසා විඥානය ඇතිවීමට සිතත් අවශ්‍යයි විඥානය ඇතිවීමට කයත් අවශ්‍යයි එතකොට නාම රූප දෙකම විඥානය ඇතිවීමට හේතු වෙනවා නාම රූපච්ඡා විඥාන ඒ වගේම විඥානපච්ඡා නාම රූප මේ විඥානය නිසා නාම රූප දෙක පවතිනවා නාම රූප දෙක නිසා විඥානය පවතිනවා මේක උදාහරණයක් වුණොත් මේ ආයත තේරෙයි අපිට මෝටර් බයිසිකල් කෙනෙක් යන ගමිනියෙක් යනවා. මේ මිනිහා යන්නේ මෝටර් බයිසිකල් එක යන නිසා. මෝටර් බයිසිකල් එක යන්නේ කොහොමද? මෝටර් බයිසිකල් එක යන්නේ මිනිහා එක ක්‍රියාත්මක කරන නිසා. එතකොට දෙදෙනාට එකිනෙක උපකාර වෙමින් මිනිහා උපකාර කරනවා බයිසිකලයට යන්න. බයිසිකලේ උපකාර වෙනවා මිනිහාට යන්න. එකිනෙකාට උපකාර වෙමින් අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගයෙන් කටයුතු කරන කටයුතු කිරීමෙනුයි මේ ගමන සිදුවන්නේ. මේ වාගේ නාම නිසා නාම රූප නිසා විඥානය පවතිනවා. විඥානය නිසා නාම රූපය පවතිනවා. මේ ආකාරයෙන් දිගින් දිගට සංසාරයේ ගමන ගමන් කිරීම සිදුවෙනවා. මේ විදිහට විඥානස්කන්ධය දකිනවා විඥාන සමුදය දකිනවා. මෙන්න මේ විදිහට Tamanට පැහැදිලිව තේරෙන්න ඕන ඉති රූපං ඉති වේදනා ඉති සංඥා ඉති සංකාරාණං ඉති ඉති සංකාරා ඉති විඥානං කියලා. මේ පංචස්කන්ධය ඉති මේ රූපස් සමුදය ඉති වේදනා සමුදය ඉති සංඥා සමුදය සංකාරාණ සමුදය ඉති විඥාන සමුදය කියලා. ඒකේ සමුදයක් Tamanට තේරෙනවා. ඒකේ අත්සංගමේ හේවත් නිරෝධයක් දකින්නවා. දැන් මේක හරියට Tamanට තේරෙනවා නම් මේවා තියෙනකොට මම කියලා මගේ කියලා මගේ ආත්ම කියලා නැත්නම් ගැහැණියක් පුරුෂයෙක් කියලා ජීවියක් කියලා සත්ත්වයෙක් කියලා ඔය විවිධාකාරයෙන් අපි අල්ලනවනේ මේව. බෝසත්ය අපි නේ බෝසත්ය අල්ලනවනේ. එතකොට ඒ අල්ලන්නේ ඒවා තියෙනකොට රූපේ තියෙනකොට ඒක අල්ලනවා වේදනාව සංඥා සංඛාර විඥාන තියෙනකොට මම කියලා හිතනවා මගේ කියලා හිතනවා ආත්ම කියලා හිතනවා ඔක්කොම ඔය කොයි ආකාරයෙන් ගෑනියා මේ කොයි ආකාරයෙන් හරි හිතනවා මේවා නැති වෙලා ගියාට පස්සේ තියෙනවා කියලා හිතන්න පුළුවන් එයාටම පහනක් දැල්ලෙනවා. පහන දැල්ලි දැල්ලි තියෙනකොට පහන් දැල්ල අපිට පියවියට පේනවා. මෙතන පහන් දැල්ලක් තියෙනවා තියෙනවා තියෙනවා කියලා අපි කතා කරනවා. සම්මුති වශයෙන් ඒකේ සත්‍යයක් තියෙනවා. පරමාර්ථ වශයෙන් ඒ මම මේ කතා කරන්නේ. සම්මුති වශයෙන් ඒක හරි. එතකොට පහන් දැල්ල නිවුනට පස්සේ කෙනෙකුට කියන්න පුළුවන් මෙතන පහන් දැල්ලක් තියෙනවා කියලා සම්මුති වශයෙන්වත් කියන්න බෑ. මොකද පහන් දැල්ල එතන නැහැ. මෙන්න මේ වගේ මේ පංචස්කන්ධ ධර්මයන් තියෙනකොට මම මගේ මගේ ආත්මාදී වශයෙන් කෙනෙක් ගන්නවා සම්මුති වශයෙන් ඒක හරි කියලා අපි හිතුවත් මේවා නිරුද්ධ වී යනවා හරියට දැක්කොත් නැති වී යනවා නිමී යනවා හරියට දැක්කොත් මේකේ මොකක්ද මම කියලා මගේ කියලා ගන්නට ඉතුරු වන්නේ ශේෂ වන්නේ. ඒක ගන්න එක හරිද? මේ අවබෝධය ඇති වීමට තමයි අර රූප නිරෝධය, වේදනා නිරෝධය, සංඥා සංකාර විඥාන කියන සෙස ස්කන්ධයන්ගේ නිරෝධය අපි දකින්නේ. මේ හේතුන් තියෙනකොට මේක තියෙනවා, හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා. හේතුන් තියෙනකොට තිබුණා වූ මේ ධර්ම මම නම් මගේ ආත්ම නම් හේතුන් නිරුද්ධ වෙයි යනකොට මෙතන මම කියලා මගේ ආත්ම කියලා නැත්නම් සත්‍යක ආදී වශයෙන් ග්‍රහණය කිරීමට කිසිම ධර්මයක් ඉතිරිවන්නේ නැහැ නේද මේක අනාත්මයි නේද කියන හැඟීම මේක අනිත්‍යයි නේද කියන හැඟීම අපට ඇතිවන්නට ඕන භාවනා කරන්නට සැසමෙහිම මේ දැනුම තමාටම පැහැදිලි ලෙසම ප්‍රත්‍යක්ෂ ලෙසම ඇති කරගත යුතු දැනුමක් බවට පත් කර ගන්න ඕන. සමාගයේම දැනුමක් බවට. කවුරුත් කිව්වට නෙවෙයි. බුදුහාමුදුරුවෝ කිව්වට නෙවෙයි. පොතපතක තිබුණාට නෙවෙයි. තමාටම තේරෙන්න ඕන මෙන්න මේකයි தත්තේ මේකයි මේකේ නියම ස්වરૂපය කියලා. එතකොට පැහැදිලිව පේනවා මේ මේ හේතුන් නිසා මේ ඵලය ඇති වෙනවා හේතුඵල දෙකක්. මේ හේතුව නිරුද්ධ වෙනකොට මේ හේතු ටික නිරුද්ධ වෙනකොට මේ ඵලය නිරුද්ධ වෙනවා කියලා. එහෙමනම් හේතුන් නිසා පහළ වෙන මේ ධර්ම මම කියලා අපි ගත්තත් මේවා නැති වෙනකොට මගේ කියලා මම කියලා ගන්නට කිසිවක් නැහැ. දැන් හිතමු දැන් මේ අයගේ හිතේ තියෙන ඒ මුලින්ම සිතවිලි සංඥාවල් ඔක්කොම දැන් ගොඩ ගහලා යන සංඥාව මම මගේ කියලා ගන්නවා. සමහර විට මම දන්නවා මොනම දෙයක්වත් මතක නැති වී යන රෝග තත්ත්වයක් ඇති වෙනවා. දැන් මේ එහෙම අවස්ථා තියෙනවා කොහොම වගේ තත්ත්වයක් වෙනවා කියන්නේ නැත්නම් මොකක් හරි රෝග තත්ත්වයකදී මේ මොකක්වත් කලින් දන්නේ මතකත් නෑ. ඉතින් කලින් තිබ්බෙව ඔක්කොම මම මගේ කියලා කියන මෙහෙම නිවුණට පස්සේ මෙතන මොකද්ද මම මගේ සංඥාව කියලා මම කියලා ගන්නට තියෙන්නේ. මේ විදිහට තමයි වේදනාවක් ගන්න. දැන් විඳිනකොට මම විඳිනවා මම විඳිනවා කියලා ගන්න. මේ වේදනාව සම්පූර්ණයෙන්ම නැතිලා අපි හිතමු වේදනානාශකයක් දුන්නා. නැත්තම් සීනති කියන්නේ ඉන්ජෙක්ෂන් එකක් ගන්න එකක් දුන්නා. ඒ මිනිහට කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. අර තියෙන වේදනාව ඔක්කොම මම මගේ කියලා ගත්තා. මේක ඔක්කොම පහනක් නෙවෙනකොට ඒ දැන් නිවිලා ගිහලා. එතකොට මොකද්ද වේදනාව කියලා මම කියලා ගන්නට තියෙන්නේ. මගේ කියලා ගන්න තියෙන්නේ. මොකක්ද මේ? මෙන්න මේ විදිහට මේ පංචස්කන්ධය තුල ආත්මයක් නැති බව පිළිබඳ පැහැදිලිම හැඟීමක් අවබෝධයක් තමාම ඇති කරගන්න සෝවාන් වෙන්නට යන්නට ඉස්සෙල්ලාම භාවනා කරන්නට යන්න ඉස්සෙල්ලාම ඒක නිකන් වාඩිලා ඉන්නකොට හරි නිදාගෙන ඉන්නකොට හරි මේ පිළිබඳ හොඳට හිතනකොට හිතනකොට ඒ තමයි පැහැදිලිවම පේනවා පැහැදිලිවම තේරෙනවා ඒකට ඉතින් ටිකක් ප්‍රඥාව ඕන ප්‍රඥාව නැත්තම් මේවා තේරුම් ගන්නට බෑ ඉතින් මේ ප්‍රඥාව කෙනෙකුට පහසෙන් ප්‍රඥාව තියෙන කෙනෙකුට පහසෙන් තේරුම් ගන්නට පුළුවන් වෙනවා මේ සියල්ලම අනාත්මයි අනාත්මයි අනාත්මයි කියලා එහෙමනම් මේ සියල්ලම එක අතකින් අනිත් හැම වෙලාවෙම නැති නැති යන ආකාරයක් දකින අනිත්‍යයි අනිත්‍යයි කියන්නේ. ඇතිවෙච්ච ඇතිවෙච්ච වේදනා මේ ජීවිතේ පුරා ඔක්කොම නැති නැති ගිය කිසිම වේදනාවක් ඉතින් දුක් වේදනාවක් පවසන වේදනාවක් පවසනවා. හැම එකම මෙහෙමයි. ඒ වගේම තමයි ඇති වෙච්ච ඇති වෙච්ච සංඥාත් නැති වෙනවා. ඇති වෙච්ච ඇති වෙච්ච සිතුවිලි කුසල වේවා කුසල ඔක්කොම නැති වෙනවා. ඇති වෙච්ච ඇති වෙච්ච විඥානත් නැති වෙනවා. ඒ වගේම තමයි මේ රූප කොටසත් හැම මොහොතක් ගානෙම නැති වී නැති වී යනවා මේ රූප කොට. අපි පුංචි කාලේ ඉඳලා විවිධ අවස්ථා පසු කරලා පසු කරලා තරුණ වියේ, බාල වියේ, මහලු වියේ ආදී මැදි වියේ ආදී විවිධ අවස්ථා පසු කරලා පසු කරලා මේ යන්නේ. මේකත් මරුණට පස්සේ දිමිලා නිල්ලලා කුණු වෙලා පණුව ගාලා පොළොවටම පස්සෙලම යයි. මේ විදිහට මේ රූපස්කන්ධය සෑම මොහොතක් පාසම වෙනස් වෙන නාමස්කන්ධයත් වෙනස් වෙන මේක ඒකාන්ත වශයෙන් අනිත්‍යයි නේද කියන අවබෝධය ඇති කරගන්න අර කියපු ආකාරයෙන් හේතුඵල දැකීම තුළින් අනාත්මයි කියන අවබෝධය ඇති කරගන්න එසේ ඇති කරගත්තාට පස්ව භාවනාවකට නිමද මේ භාවනාව භාවනාවකින් හිත සමාධිමත් කර දෙන්න මේ පංචස්කන්ධය ඇති වෙන්නේ නැති වෙන දෙක බල බලා වාසය කරන මේක ඇති වෙනකොට ඇති වෙනවා කියලා හිතනවා නැති වෙනකොට නැති වෙනවා කියන එක දකිනවා අපි අනිත්‍යයි අනිත්‍යයි කියලා කටපාඩම් කරනවා නෙවෙයි ගිරව් වගේ කියවනවා නෙවෙයි. නැත්තම් ඔය එක එක බෝතල් වලට ලේබල් අලවනවා වගේ ගිහිල්ලා අපි ලේබල් අලවන්නට යනවා නෙවෙයි. තමයි අවබෝධය මේක ඉතාමත්ම අවශ්‍ය වෙන. ඒක නිසා අර අවබෝධය පැහැදිලිව ඇති කරගත්තාට පස්සේ භාවනා කරන ආස්වාස් ප්‍රසආස අරමුණු කරමින් හෝ පිම්බීම ඇකිලින් අරමුණු කරමින් හෝ නැත්තම් චතු ධාතු අවස්ථාන ධාතු මනස්කාර භාවනාව හෝ මොන හරි භාවනාවක් නිරත වෙනවා කියන්නේ මේ හැම වෙලාවෙම මේ කියපු පංචස්කන්ධ ධර්මයන් මෙන්න ඇති වෙනවා මෙන්න නැති වෙනවා මෙන්න මෙන්න ඇති වෙනවා මෙන්න නැති වෙනවා කියලා ඇති වෙනකොට ඇති වෙන එක දකිනවා නැති වෙනකොට නැති වෙන එක දකිනවා. ඒ ඇති වෙනකොට ඇති වෙන එක දැකපු සිතත් ඊළඟට නැති වෙනකොට නැති වෙනකොට දැකපු සිතත් නැති වෙනවා කියලා දැකපු සිතත් මේවත් නැති වෙනවා. මේ විදිහට මේ නාම රූප වහ වහ වහ වහ බිනි බිනි බිනි බිනි යන ආකාරය දකිනවා නම් මේ මොහොතේ සෑම නාමයක්ම සෑම රූපයක්ම මේ මොහොතේම බිඳිලා ඊළඟ මොහොත වෙනකොට වෙනත් නාමයක් වෙනත් රූපයක් තියෙන්නේ කියලා පැහැදිලිව තමාට අත්දකින්නට පුළුවන් භාවනාව තුළින්. එහෙම අත්දැක්කොත් එහෙම ඊළඟ මොහොතේදී තියෙන්නේ තවත් නාම අලුත් නාම රූප ධර්ම ටිකක් කියලා හිතනකොට මෙතන මොකද්ද මම මගේ ආත්මය කියලා ගන්නට තියෙන්නේ කියලා හිතා ගන්නට පැහැදිලිවම Tamanට එහෙම දෙයක් නැහැ නේද කියන අවබෝධය ඇති වෙනවා. එතකොට සංඛාය දිට්ඨියට හිතින්නට බෑ. තන ප්‍රතිෂ්ඨාව පිහිටාම පිහිටා හිටින්න තැනක් නැති වෙනවා. මේ විදිහට පැහැදිලි අවබෝධයක පිහිටා භාවනා කළොත් එහෙම සෝවාන් වන්නට පුළුවන්. දැන් වේලාව 12ට ඉතාමත් මාසන් නිසා අපි මේ දේශනාව දිගින් දිගට කරන්නේ දැන් මේ ප්‍රමාණවත්. හොඳයි එහෙමනම් දැන් කල්පනා කරන්න මේ ආකාරයෙන් බුද්ධ පූජා පවත්වලා දානේ දීලා ධර්මයක් ආසල මේ කියන ලද සියලුම කුසල් සම් මේ ආකාරයෙන් පැත් කරගන්න ලද සියලුම කුසල් ශක්තියෙන් අපිටත් මේ පංචස්කන්ධයේ අනිත්‍යතාවය දුක්ඛතාවය අනාත්මතාවය අවබෝධ කරගන්න ලැබේවා ඒ තුළින් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පිළිබඳ තියෙන සිතුවිලි ඒ හේලෝ ඒ පිළිබඳ තියෙන සංස්කාර ධර්ම සමනය වීම තුළින් සම්පූර්ණ නිරුද්ධ වියාම තුළින් නාම රූපන නිරෝධ දැකීම තුළින් සෝවාන් ආදී මාර්ගඵල ලැබලා නිවන සංසීමට මේ කුසල හේතු වේවා වාසනාව වේවා කියන අදිෂ්ඨාන ප්‍රාර්ථනාවෙන් දැන් තබාගෙන දෙවියන් මේ කරපින් අනුමෝදන් කරන ආකාශත් නැති කියන පාඩේ කියන්නේ